අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් ප්‍රශ්න විචාරාත්මක කඩවිලා ධර්ම සාකච්ඡාවක් කමඨාන් සුද්ධ කිරීමක් කරන්න අවස්ථාව ලබා ගන්න යන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න විදිහටත් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහටත් අපි රජීට මතක් කරමු. ස්ථාපයන් දුන්නේ පෙරවන් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමු දිනේදී ඉදිරිපත් කළ ප්‍රශ්නය හා සම්බන්ධයෙන් ඔබ වහන්සේට ගරු කිරීමක් කිරීමක් සුවච වීමක් කීකරු වීමක් වශයෙන් මෙම තොරතුරු ඉදිරිපත් කළෙමි ප්‍රශ්නය ආනාපාන සති භාවනාවේදී මෙනෙහි කළ යුතු 11 ආකාරය පැහැදිලි කර ගැනීමයි අවශ්‍ය වුණේ මා දැනට අත්දකින දේ මෙසේයි 1 ආශ්වාස ප්‍රශ්වාසයට හිත පිටවා සුළු වේලාවකින් හුස්ම රැල්ල හැපෙන තැන ප්‍රකට දැනෙනවා ප්‍රකටව දැනෙනවා දෙක ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙන වෙනම හඳුනා ගැනීමට හැකියි. තන ආශ්වාසය කෙරෙන විට ප්‍රශ්වාසය නොකෙරෙන බවත් ප්‍රශ්වාසය කෙරෙන විට ආශ්වාසය නොකෙරෙන බවත් හොඳින් තේරෙනවා. හතර ආශ්වාස වායුවේ සිසිල් බවත් ප්‍රශ්වාස වායුවේ උණුසුම් බවත් දැනෙනවා. පහ ආශ්වාස වායුව හැමින් ඉහළට ඇදී යන බවත් ප්‍රශ්වාස වායුව තෙරපෙමින් වේගයෙන් පිටවන බවත් දැනෙනවා. හය ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ මුලැමැදාක වශයෙන්ද තේරෙනවා. 7 ආශ්වාස වායුව නාසයේ පහතට බරව යන බවත් ප්‍රශ්වාස වායුව නාසයේ පුරා විසිරී විත් පිටවන බවත් දැනෙනවා. 8 හුස්ම රැලි කිහිපයකට පසු දීර්ඝ ආශ්වාසයක් හා එම දිගුබායින්ම ප්‍රශ්වාසයේ සිදුවන බවත් අත්දකින්නවා. දැනට මේ පමණයි. මේ ටික හරි සතුටින් බහරගෙන තව ඉදිරියට යාමේ බලාපොරොත්තු ඇති කරගෙන හැකි සෑම විටම සතුටුමත්ව සිටීමට උත්සාහ ගන්නවා. අපගේ කල්ලාණ මිත්‍රාණන් වහන්සේ මේවායේද යම් අඩුපාඩු වෙතොත් ඒවා නිවැරදි කර දෙන ලෙසත් බැගෑවි ඉල්ලා සිටින අතර මම මෙම ප්‍රශ්න ඉදිරිපත් කිරීම නිසා ඔබ වහන්සේට යම් අපහසුතාවක් වූයේ නම් මාව සමා වී වදාරන ලෙසත් අයද සිටිමි. එසේම මේවා මූලධර්ම ප්‍රශ්න ලෙස හඳුන්වන්නේ ඇයිදයි මට නොතේරෙන්න බැවින් මා වෙන මා වෙත අනුකම්පා කර ඒ පිළිබඳවද සුළු හෝ හැඳින්වීමක් කරන්නේ නම් ඉන් මනත එවැනි ප්‍රශ්න ඉදිරිපත් නොකර සිටින්නට ඔබ බලා ගන්නෙමි. වහන්සේගේ මේ සත්ක්‍රියාවේ කුසලානිසංස නිදුක් නිරෝගී චිර ජීවනයේ පිණිසත් මේ භවයේදීම සදා නිවෙන උතුම් නිවනින් සැනසීම පිණිසත් හේතු උපනිශ්‍රේ වේවායි පතමි. මේක මූලධර්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Tamange අත්දැකීම කියනවා. අත්දැකීම කියන්නේ නැතුව අරක මෙහෙම තියනොට මේක මෙහෙම තියලා කියනවනම් Taman භාවනා කරලා මිච්ඡ අත්දැකීම ඉදිරිපත් කරන්නේ නැතුව මම පුළුවන් තරම් ප්‍රතික්ෂේප කරනවා. ඒකට මේ වගේ ඉදිරිපත් වෙනවනම් මේ ඉදිරිපත් කරගන්න උනන්දු කරවන්න තමයි ප්‍රත්‍යවිශේෂ කරන්නේ. ඒවා ඒවට උත්තර දුන්නොත් එහෙම මේ වගේවත් වෙන්නේ නැහැ. දැන් මේකෙත් 1 2 3 4 මම බලාපොරොත්තු වෙන මට්ටමට නැහැ. ආශ්‍රව ප්‍රසවාස පේනවා, වෙනස පේනවා. කිවට මොකද්ද වෙනස? මොකුත් නැහැ පස්සට පස්සට යනකොට මේ උණුසුම සිසිලස හිමීජ යන ගතිය හයියෙන් යන ගතිය නාශ පුඩා විදි නාශ පුඩු පුඩා විදි වීති යන ගතිය එක තැනක විතරක් දැනන ගතිය කියනකොට ඒ ටික හොඳටම තේරෙනවා අත්දකලා කියලා තියෙන එකක් කියලා. ඉතින් ඒ ටික සාපේක්ෂ කරගත්තොත් විතක ආශාසය මීම ප්‍රසාසය ගුරුසොට යනවා. ඒකට ඒ කියන්නේ ආශාසයේ සියුම් බවත් ප්‍රසාසයේ ගුරුසු බවත් මේ කියන දෙකම භාවනාදි වෙන්න පුළුවන් එකක් බුදුහාමුදුරු පිළිගන්න දෙයක්. එතකොට ඒක උනන්දු කරන්න ඕනේ හොඳ භාවනා ආනාපානේ පැතිකඩ දෙකක්. ගොරෝසු සාසියුම් බව. ඊට පස්සේ සමානට ඊටාම ප්‍රිය අනේ මට යන්තම් ආනාපානේ පේනවනේ කියලා පැටගෙන මනාප ඒකට කියනවා ප්‍රණීත භාවය. සමාන ආනාපානේ පේනවා නිදිමතයි කම්මැලි එපා වෙලා ඈනුම් යනවා හීනයි. පේනනවා ඒක ගැන මනාපයක් නැහැ. ඒකට කියනවා හීන භාවයේ හීන ප්‍රණීත භාවයේ තියෙනවා. සමහරවිට නාසයේ පිටියේ ඇඟ ඇතුලේ තනක වදිනවා කියලා තමයි එළිය තේරෙන්නේ. මුදවට ආනපන දිහා බලනකොට ඇස් දෙක වහගෙන මේ ඉස්සරහා වෙන තැනක පේනා වගේ පේනවා. එතකොට අජ්ජත් බහිද්දා. සමහරට පේනවා මේ නාශයෙන් වදින එක මොළයට ඇතුල් වෙවි ඇතුල් වෙවි ලඟ වෙවි ලඟ වෙවි යනවා ඇතුලින් ඇතුලට යනවා මට පිටින් පිටට ගිහින් බම්බ ගණන් ඈතට යනවා පේනවා දුර ළඟ මේ විදිහට ආනපානේ එක එක පැතිකඩ තියෙන හැම පැතිකඩක්ම වෙන්න පුළුවන් එකක්. අනිත්‍යතාවයේ වෙනස් වෙන බව පෙන්වන එක. ඉතින් යෝගාවචරය ඒවට සමහරකට කැමැති වෙනවනම් සමහරට අකමැති වෙනවනම් භාවනා වර්ධනේ බාල වෙනවා. ඔක්කොටම සමහිත වෙන්න ඕනේ, දියුණුව බව දැනගන්න ඕනේ, අද්දුට ප්‍රත්‍යක්ෂ බව දැනගන්න ඕනේ, බුද්ධ ආධ්‍යාත්මයන්සලා පිළිගත් දෙයක් බව දැනගන්න ඕනේ. එතකොට සැක නැහැ. අනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ඕනේ නැහැ. ඒව වැඩක් නැහැ. තමයි භාවනාවක් නැතුව යනවා. ඒ වාගම තියෙන ආනාපානේ මේ අස්පනා අපිට මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා පේන වෙලාවක්. සමහර වෙලාවට තියෙන මේ ප්‍රශ්වාසය කිවිලා ගිහිල්ලා දැනෙන්නේ ඒ සති ප්‍රශ්වාසය මත හිටලා. අතීත අවස්ථාව. ප්‍රශ්වාසය ගිහිල්ලා ආශ්වාසය පටන් අරගෙන ඒ ගිය එක තැන දැන් නැහැ නැති බව දන්නවා. ගිවිලා ගිවිච්ච බව දන්නවා. සමහරවල් තියෙනවා ආශාසිත පටන් ගන්න නමුත් අපේක්ෂාව තියෙනවා උනන්දුව තියෙනවා තව පොඩ්ඩකින් මතුවේයි. අනාගතේ මතුවේයි. හැබැයි ඒක මතුවෙන අනාගතය පිළිබඳව උච්ච සාතර භවකින් සතිය පිහිටන. ඒ වගේම ආනපානෙ අතීත අනාගත වර්තමාන වශයෙන් වර්තමානයේ පේනවා, ගියේ එක පේනවා, එන්නේ ඉස්සලා පේනවා. පේනවා කියන්නේ සතියේ ලැබ සිටිනවා. ඒ විදිහට ඒ තුනයි අර අටයි. ඒ කියන්නේ 11ක් වෙනවා. මම කියන්නම් ඔය 11 සැරයක් කියපු ගමන් ওই ප්‍රශ්න පිළිබඳ 11 සැරයක් ප්‍රශ්න අහනවා. ඉලක්කම 11යි. ඒක ඉතින් මම හොඳටම දන්නවා. තුනයි කිව්වොත් තුන් සැරයක් ප්‍රශ්න අහනවා. මම හතරක් බුදුහාම කියලා තුන හතර සැරයක් අහනවා. ඒ මොකද නිකන් දෙන දෙමළ පත්‍රේන ඔය කියව කියව ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. එක්කෝ අත්දැකීමකට එකතු කරලා මේක ජීවිතයට සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් ඒ කියන වෙලාවක අහලා ඒක හොඳට නැවත අහලා පොතක් පතක් බලලා මේක සාහිතික කරගන්න ඕනේ. එතකොට තමන්ගේ කෙලිම බුදු ආමරණ සම්බන්ධ වෙනවා. කෙලිම ධර්මයට සම්බන්ධ වෙනවා. ඒක තමයි භාවනා පිළිබඳ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මේක මට විතරක් වැරදිච්ච යන්නේ මේවට සැක කරන එක හොඳ නෑ. මේක බුදු ආමරණ පිළිගත්ත දෙයක්. මම මේවා ඇත්තනම් ප්‍රත්‍යක්ෂේ නම් මම හෙලි කරන්න ඕන. ඉතින් මම මොනවද හෙලි කරන්න තෝනේ මට සාංශේ කුලසාකාරය කියන්නේ කිව්වොත් මං කියන මූලධර්ම ප්‍රශ්න. තමගේ අත්දැකීම දෙන්නේ නැත්නම් මං කොහොමද විග්‍රහ කරන්නේ? ඉතින් ඒ නිසා අපිට මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ එක දිගට රිට්‍රීට් කරනකොට නේ. ඒක දැසට ඇවිල්ලා භාවනා කරලා විසිරී යනවා කොහොමද අපි මේ වගේ ගණිතනුවක් කරන්නේ. දෙබසක් පවත්තන්නේ. ඒ නිසා මේක සෝචකම තමයි. මේ කීකරුකම තමයි. එතකොට අහගෙන ඉන්න අනික් අයටත් තේරෙනවා කමට අසුද්ධ කරනට කියන්න ඕන මොනවද? ප්‍රශ්න ප්‍රායෝගිකව විසඳන්නේ කොහොමද? නැත්නම් පොත්පත්වල තියෙන ඉලක්කම් ගණන් වගු චාත් ප්‍රස්ථාර කටපාඩම් කර කර හිටියට ඒක මුල් ධර්ම. ජීවිතේ සම්බන්ධ වෙන්න නම් තමන්ගේ අත්දැකීමත් එක්ක සම්බන්ධ වුණාම ඒක මුල් ධර්ම නෙවෙයි ඒක සජීවී ධර්මයක් වඩපත් වෙනවා. ඒක නිසා මේ දැකලා තියෙන තොරතුරු අනුයි මම දීලා තියෙන තොරතුරු අනුයි මම ඒකලස ආකාරය විස්තර කරේ තවත් අද්දුට ප්‍රත්‍යක්ෂය අත්දැකීම අත් විඳීම තමන්ගේ ප්‍රශ්නට ඇතුල් කරනවා නම් ඒක මූල ධර්ම ප්‍රශ්න කියලා ප්‍රතික්ෂේප කරන්න තියෙන අවස්ථාවත් අඩුයි. අහගෙන ඉන්න අයටත් මතිමතාන්තර මේ චිත්ත මේ හිතලුවක් නෙවෙයි මේ ප්‍රත්‍යක්ෂ බව තේරෙයි. එතකොට ධර්මයේ අදාළ භාවය වැඩි. ඒ නිසා අපි මෙතනින් මේ ප්‍රශ්නේ සහ පිළිතුරු පිළිබඳ සෑහීමකටපත් වෙලා අපි ඊගාව ප්‍රශ්නට යනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කලින් කමඨහනක් කමඨාන් දේශනාවල යාදුන් පරිදි සිත පිට ගිය අවස්ථාවල නැවත සතිය ඇතිවීමේදී සිත මුල කර්මස්ථානයේ පිහිටීම සාමාන්‍ය සිදුවිය යුතු නිවැරදි ක්‍රමයයි. මගේ සිතේ හැසිරීම මේට තරමක් වෙනස් බැවින් ඒ වඩාත් පැහැදිලි කර ගැනීමට මෙම ප්‍රශ්නය අසමි. සිත පිට ගිය අවස්ථාවල නැවත සතිය ඇතිවීමේදී සිත කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ පිහිටීම වෙනුවට සිත පිට යාමට හේතු අරමුණට සිත අවදි වීමත් වැනි දෙයක් සිදු වේ. උදාහරණ වශයෙන් සිත පිට ගියේ ශබ්දයක් නිසා නම් සතිය ඇති වූ විට ශබ්දේ වඩාත් හොඳින් පැහැදිලිව ඇසීමට පටන් ගනී. මම ශරීරය තුල සිත ශබ්දයේ දෙස බලා සිටින්නාක් මෙන් දැනේ. සතිය ඇති බවද දනිමි. ටික වේලාවකට පසු අවශ්‍ය නම් සිත මූල කර්මස්ථානයටද ආපසු ගත හැකිය. නැතිනම් ශබ්දයේ දෙසම බලා සිටීමට හැකිය. මා මෙසේ සතිය පිහිටීම නිවැරදිද? එසේ නැතිනම් ඔබ වහන්සේ පෙර සඳහන් කළ පරිදි සිත වහා මූල කර්මස්ථානයට ගැනීමට පුහුණු කළ යුතුද? කර්ණයෙන් පාදා දෙන සේක්වා ඔබ වහන්සේට නිවන් සුව. මේක ඇත්තටම හිත පිට යන අවස්ථාවක් නෙවෙයි. අරමුණ මාරු වෙලා තියෙනවා සතිය තියෙනවානේ. එතන හිත පිට ගියා කියලා මේ හිත පිට ගිය දේක විග්‍රහයකට මේ තොරතුරු වැරදි. සද්ද ඇවිල්ලා සද්දයට බව දන්නේ නැතුව ඒකට ආශා වෙලා සතිය කඩාගෙන ගියොත් විතරයි අපි අර මෙතෙක් සාකච්ඡා කරපු දේ අදාළ වෙන්නේ. මෙතන සත්‍ය අරමුණේ නැහැ. මූල කර්මස්ථානේ නැහැ. නමුත් සද්දේ ඉන්න බව සද්දේ තියෙද්දිම දන්නවනේ හිත පිට ගිහිල්ලා නැහැ. ඒ නිසා මේක මේ හිත පිට යාම පිළිබඳ වෙන අත්දැකීමක් ඉදිරිපත් කරන එකක් නෙමෙයි මේ හිත පිට යනවා කියන එක දන්නේ නැතුව අදාළ නැති අත්දැකීමක් අදාළ නැති සංසිද්ධියක් ඉදිරිපත් කරලා පටලවා ගැනීමක් හිත පිට යනවා කියන අදහස් කරන සතිය ගන්නවා කියන එකයි. ඇතිකරලා නැත්නම් අරමුණු මාරුණාට ඊට පිට ගියයි කියලා කියන්න බෑ. ආනපානෙන් සද්දෙට ගිහිලා තියෙනවොත් සද්ද පිළිබඳ විස්තර දන්නවා. ආනං අවුනං ආන ආනපානෙ එන්න පුළුවන්. මේක ඇත්තටම කියනවා හිත පිට යමක් නෙවෙයි සතිය ශක්තිමත් වීමක්. සතිය බලවත් වීමක්. මොකද අරමුණු මාරුණත් සතිය කැඩලා නැහැ. ඒ නිසා මේ සිද්ධි දෙකක් මේ කලපන්න හදන්නේ. ඒ නිසා මේක හිත පිට යමක් නෙවෙයි කියලා තේරුම් ගන්න මේක වඩා හොඳයි. මේ විදිහට යන්න අරින්න මතක තියාගන්න අරමුණු මාරුණට ආනපනෙන් හිතට හිත සද්දයකට ගියාට සතිය කැඩලා නැත්තම් නැත්තම් කැඩිච්ච එක පොඩි හැල හැලැප්පීමක් විතරයි නැවත පුරුක් ගස ගන්න පුළුවන් සම්බන්ධ කර ගන්න පුළුවන් නම් මේක ගැන පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේදී මට හැංගෙන මූල කර්මස්ථානය නම් ශරීරයේ පපු ප්‍රදේශයේ පිටුපස ඇටකට පිම්බීම සහ හැකිලිම වේ. මේ අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකිය. විනාඩි 15ක් පමණ ගෙවි ගිය පසු භවනා ආරමුණ වරන් ඇතුළේ දැනෙනවා යන්න මෙනෙහි කිරීමයි. මොකද මොකද එම අරමුණේ සිටීමට ඇති කැමැත්ත හා එමගින් සිත තවදුරටත් සතුමත් වන නිසාය. මම ආවිදින විනාඩි 25ක කාලයක් සිටීමට හැකිය. බාහිර ආරමුණු කරා සිත නොදිවයි. නදුවයි. මෙහිදී ශරීරයේ පහසුම ආකාරයේ අත්විඳීමට හැකිය. ඇත්තෙන්ම කියනවා නම් ශරීරයේ නැති තරම්ම ශරීරේ නැති තරම්ම මාහට මේ භාවනාවේ මුල්ම අවස්ථාවන්හිදී නොලැබුණු අතර වර්තමානයේදී නිතර නිතර අත්දැකීමට හැකි වේ. මට අවශ්‍යම ඇත්තේ මේ කිසි දිනක නොඉඳපු මේ පහසුව වැඩි කාලයක් පවත්වා ගැනීමට කුමක් කළ යුතුද? හා ඉදිරි ගුරු උපදෙස් මොනවාද යන්න ඉතා යටහත් පාත්ව ඉල්ලා සිටීමයි. මා මේ භාවනාවේ මිහිරියාව විඳ ගැනීමට මුල්වනුවේ මාගේ ගුරු ගුරුතුමෝ යානන් වන ඔබ වහන්සේට පින් සිදු වන්නටය. අයාලේගේ ජීවිතයට පිළිසරණක් වුණු නිස්සන්න වනේ දුකින් දුකින් ඈතර කරන පින්බිමක් වේවා. නිර්වාණ සරණයි. මෙන්න විදියට තමන්ට මම ඉඳගෙන ඉන්න බවට ලකුණ තියෙන්නේ ওই විදියට පාපෝ පිටපත ප්‍රදේශයේ තියෙන ඊලෑට පිම්බෙනවා එකක් නම් ඒක ඇත්තටම හුඟක් සූක්ෂම අරමුණක් ඊට වැඩිය ලොකු ගොරෝසු අරමුණ තමයි මම ඉඳගෙන ඉන්නේ ඉරියව්ව. ඒක සමහරලාට ඒ ඉරියව්ව ඇතුලේ තියෙන පුංචි අරමුණක් තමයි සියුම් අරමුණක් තමයි කාර්යක්ෂම අරමුණක් තමයි මේ ඊළාට ලොකු මහත් වෙනවා ඒක උදරච්ච දෙහෙල් වෙනවා නැත්නම් හුස්ම වැටෙනවා කියන එක. ඒක හොඳටම හොඳයි. නමුත් ඒකෙන් ගැලුණාට ඒකේ හිත ගියාට තාම කය ඇතුලේ තියෙනවනම් අද මම ඉන්න බව දන්නවනම් හිත කරනවා කියලා ගණන් ගන්න එපා. මේක කය ඇතුලේ තියෙන එකේ සුවිශේෂී අවස්ථාවක්. මේකේ පුළුවන් තරම් බලන්න එපින් වෙන අවස්ථාව හැකිලන අවස්ථාව වෙන් කළ බලා ගන්න විස්තර බලන්න. දැටුව මුළු ඇඟ පුරාම සතිය විසිරී ගියත් ඒක හිත විසිරියාවක් නෙවෙයි. තාම කය ඇතුලේනේ තියෙන්නේ. අන්නේම හිත ඒ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා සතිය වැඩුවට පස්සේ සතිය වාංගු කරගත්තට පස්සේ කීකරු කරගත්තට පස්සේ මේචල් කරගත්තට පස්සේ ආම්බම් කරගත්තට පස්සේ උපමාවකට කියනවා ගොයන් කපන්න ඉස්සෙල්ලා හරක් රැයන කර තනකොළ කවන ගොවියෙක් ගොය මේ භෝගේ කන් නැතුව නියරේ වනාතේ කණ්ඩ නිතරම බලහින්න මොකද හරක පයින් හදනවා භෝගේ කන්න භෝගේ කෑවොත් එහෙම ගොයියගේ මුටි කන්න වෙනවා ඉතින් ඒ නිසා එයා හරක් කවනවා ගැට ගහලා නෙවෙයි හරක් දක්වන නිතර වනාතේ ඉන්න නියරේ කාපන් භෝගේ කන්න එපා ඒකට හරි වෙහසයිනේ හරකට තේරෙන්නේ හරක නිතරම අදින්නේ භෝගේ කන්නේ. ඊට පස්සේ ආසන්න නෙළුවට පස්සේ මේ ගොපල්ලට පුළුවන් ඕන තරම් කන්න අරින්න. එතකොට යාට ওই පිටුරු මඩුවටලා ෆ්ලූට් එකක් ගන්න ඉන්න එකයි තියෙන්නේ. අන්නේ වගේ තමයි සතිය දියුණුවාට පස්සේ අර ඉස්සර වගේ හරකට එතරම් තියෙන්න ඕනේ නැහැ. ওই හරටිය කකා ගියාමයි. බොළු ඇඟේ කොහේ හිටියත් කමන්නේ කියලා සහැල්ලුවක් එනවා. මිරිකලල්ලන්න ඕන කමන්නේ නැහැ. එහෙම නැත්නම් ඇහක් පිට ඇහක් කියලා බලන්න ඕන ගමක් නැහැ සතිය ඇඟේ කොයි හරි ඕ සද්දයක් ආනං ඒක හොඳට දන්නවා වේදනාවක් ආනං ඒක දන්නවා හිතවිල්ලක් ආනං ඒක දන්නවා පිම්බන වැටෙනවා ඒක දන්නවා ඒ ඔක්කොම සතියට අරමුණු වෙනවා ඒකට යෝගාවචරය නිකන් දන්න තැනකට ගියා වගේ සබකෝලේ අයින් වෙලා ගෙදර ගියා වගේ දැනෙනවා මේක තමයි සතියේදී ආතතිය නැති වෙන හැටි අසහනෙ නැති වෙන හැටි අර කෝල ගැටි නැති වෙලා කෝඩු ගැටි නැතිලා දැන් නම් සතිය තියෙනවා. හරියටම මේ පපුවේ ඉලහැට වලම නෙවෙයි. කොයි කොහේ තිබුණත් සද්දයක් වුණා සද්දේ තියෙනවනම් වේදනාවකට වේදනාවේ තියෙනවනම් හිතවිල්ලකට හිතවිල්ල තියෙනවනම් ඔක්කොම ලකුණු වැටෙන ඔක්කොම තාම මල් ඇතුලේ. මොකද තාම Taman දන්නේ. අන්නේ විදිහට සතිය හුරු වෙන්න හුරු වෙන්න ඉපනැල්ලේ හරක්කවන කොපල්ලෙක් වගේ එයාට හරකොණ්ඩ ඩිසිඩිදේ අඬ දෙන්න පුළුවන්. මේක නෙවෙයි සාමාන්‍ය යෝගාවචර හිතන්නේ මේක හිස කරලා අල්ලගෙන මිටක මිටක ඉන්න වෙයි කියලා නෑ. සතිය එන්නේ එන්නේ අපිට නිසින්ින්ද යන්න ඕනේ. ඒ නිසා ධික වේලාවක් ඉන්න පුළුවන් මේ සතියට අනවශ්‍ය චෝදනා කරන්න නැත්තම්. සතියට අනාතේ යන්න දීලා කොහෙද යන්නේ මිනිහා කියලා පොඩ්ඩක් බලනවා මිසක් මෙහි වරෙන් ඉලාටේ මෙහිටපන් මේ වරෙන් ඉලාටේ මෙහිටපන් කියන්නේ කිව්වොත් ඉතින් කචා. ඔබට පුළුවන් තැනක බලන්න. මම මම පොඩ්ඩක් බලන්න අහගෙන ඉන්නකො කොහෙද යන්නේ කියලා ඉච්චරයි. පටන් ගන්නකොට අර වගේ ඊලටයක් හරි නාසිකාග්‍රය හරි පිම්බීම ඇකිලිම හරි බලන්න ඕනේ. පස්සේ මේිට මේට යාට ඒ බබාටපත් කවුකේකනා ඊට පස්සේ මේ සුදු බත් එකක් දීලා කියනවා ඔයාම කන්නේ කියලා. උන් ආයෙත් දා ගන්නවා, බාපි ගන්න බිම දානවා, බත් පිඟානට නගිනවා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ බත් ගන්න පුරුදු වුණාට පස්සේ ඔකට කිරි හොද්දක් විතරක් දාලා කියනවා. ওই දෙක කලවම් කරලා කාපන්. ඊට පස්සේ අල කැල්ලකොත් එක වීදිවලක් දාලාගෙන එහිමීට එමීට බබාට කන්න දෙනවා. ඉතල අම්මා කලවම් කරලා හරිනවා කටයෝගනවා වගේ නෙමෙයි දැන්. අන්න ඒ වගේ වර්ධනයක් වෙනවනම් හරිම සත්‍ය හරීම ස්වභාවිකයි. හරි බයක් නැතුව ගෙදර යන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා කොහෙද මේ හිත යන්නේ? ඒ අනුව මම සතිය පිහිටනවා කියන ඒ හැඟුම් උදාහරණ ගතිය ඒ විවිධාංගී වෙන කරන ගතිය දන්නවනම් පටන් ගන්නකොට තිබුණාට දැඩි කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ යෝගාවචරය ඒ පපුවේ එතනම නැති උනායි කියලා බය වෙන්න එපා. කයි කොතන තිබුණා සතිය කියලා බාර ගන්න. සද්දයකට උනා නම් ඉස්සෙල්ලා යෝගාවචර කිව්වගේ සද්දෙට ගිය බව දන්නවනම් සතිය කියලා බාර ගන්න. වේදනාවක් වේදනාව දන්නවනම් සතිය කියලා බාර ගන්න. හිතවිල්ල කියලා හිතවිලි ඉන්න බව දන්නවනම් සතිය කියලා බාර ගන්න. අන්නේ පොඩ්ඩක් ඉඳ දෙන්න. ඔය එතකොට ඔය යකාව කීයේ තරම් කළු පාට නැහැ. හරි සෑහළු වෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. මෙහිදී පය පොළවේ ගැටෙන ආකාරය වැටහෙයි. අනතුරුව ගැටෙන පය කම්පනයන් මාර්ගයෙන් තහවුරු වේ. අනතුරුව විනාඩි 10ක් පමණ ගිය විට සම්පූර්ණ යටිපතුල පොළවේ ගැටෙන ආකාරය පැහැදිලිව පෙනේ. තව තවත් විමර්ශනශීලීව බැලුව විට ශරීරයෙන් ක්‍රියාවන් දෙකක් සිදුවනු පෙනේ. එක ශරීරයේ පාදයේ નિરાයාසෙන් ක්‍රියා කිරීමයි දෙක මනසින්ද ඔසවනවා යවනවා දිගහරිනවා යනුවෙන් දැනුම් දෙන බව පෙනේ. මේ නිසා ඉබේම මේතම පය ක්‍රියා කරන බව වැටහේ. මේ අවස්ථාවේදී සිත අරමුණින් හොඳින් තැන්පත් වී පහසුවක් ශරීරයට ලැබේ. සම්පූර්ණ සක්මණ විනාඩි 45ක් පමණ කාලයක් පවතී. අනතුරුව පරයන්කයට යන තෙක් හා එහි විහිඳ ගැනීම දක්වාත් සතිය හොඳින් පවතී. තවද අනෙකුත් කාර්යයන්වලදීද සතිය පවතී. සතිය ගිලහුණු තැනකදී ඉතා ඉක්මනින් සතිය පිටුවා ගත හැකියි. සතිය නොමැතිව සිටි කාර්ය පිළිබඳව පසු විපරමක් ආපු සතිය මගින් ලබා දෙයි. මට අවශ්‍ය වන්නේ සතිය තව තවත් අඛණ්ඩව පවත්වා ගැනීමටත් එමගින් ලැබෙන පහසුවත් වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් ඉදිරියට අවශ්‍ය කරන පාදා දෙන මෙන් ඉතා ගෞරවණීය ඉල්ලා සිටිමි. වහන්සේට ලැබී ඇති බුද්ධ කාලයේදීම නිවන පසක් වී අපවැනි සත්‍යයන් මේ දුකින් මුදවන්න ශක්තිය ලැබේවා. ධර්මං සර්ණයි. මේ ප්‍රශ්න කරු භාවනා යෝගියෙකු. එතකොට තොරතුරු ටික හොඳයි. තොරතුරු ටික අහගෙන ඉන්නකොට ප්‍රායෝගික බව වැටෙනවා. නමුත් ඉවසලා කටයුතු කරන්න මේ වැවේගෙන යන ක්‍රමය බාධා කරන්නේ නැති වෙනවනම් මේක යාගේ වේගය දානවා. මේක ඉක්මන් කරන්න යන්නවත් බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. මම රස්සාව කරන්න ගිය වෙලාවේදී ඒ රස්සාව ඉන්ටර්වයුව කරපු එකන මුස්ලිම් මිනිස්සේ එයා කතා කරලා කිව්වා මේ මම කැමති කිව්වා මේ කෘෂි කර්මයට. මෙතොරගන් තියෙන කෘෂි කර්මේ අපි කරන මම ගන්න හදන කෘෂි කර්ම වැඩකට උඹට ගහකට පොහොර දාන්න, අවුව දෙන්න, වතුර දාන්න පුළුවන් නම් ගහ වවන්න උඹට බෑ. උඹට වැවෙන හැටි බලන්න ඉන්න එකයි තියෙන්නේ. අවශ්‍ය කරන දේ දුන්නා අවුව ටික දුන්නා, ඕර ටික දුන්නා, වචෝ ටික දුන්නා. ඉතින් ගහින් කොලෙන් උනි අදින්නේ වරෙන් වර කියලා. එව්ව බෑ. උඹට පුළුවන් හරිය දුන්න ඊට පස්සේ බලන්න උඹට මම කොච්චර ඉවසන සුළු ශක්තියක් අරසාවක් දුම තෝරාගෙන තියෙන මාත් හරි කැමති කිව්වා ඒ මනුස්සයා කවුන්ටර් කෙනෙක් ඒකට කියපු කතාව තමයි මෙතන කරන්න තියෙන්නේ භාවනා වැඩෙන්න ඕන ටික දෙන්න ඔබ ඉක්මන් කරන්න යන්න එපා ඉක්මන් කරන්න ගිය ගමන් ගස්වල කොළොනින්දාලා ඇද්දොත් ඒක ඉක්මනට වැවෙන්නේ කියලා මොකද වෙන්නේ දැල්ල ඇදලා ගලක් ගැට ගහලා තිබ්බොත් මේ උඩට අල්ලලා ඉර වෙලා තියන්නේ ගහ සෞතු නිකමට හරි බොක්කේ ඉන්න බබෙක් දරුගබක ඉන්න කෙනෙක් මොන දෙයකින් හරි උපකරණකින් හරි අත දාලා හරි ඇල්ලුවොත් ඒ අල්ලපල්ලපතන එහෙම කරවෙනවා වර්ධනේ බාල වෙනවා මොකද කල්ලේ වැවෙන්නේ පුදුමාකාර පරිසරයක් හැදුනට පස්සේ ඒ පරිසරයට දෙන්න තියෙන මව දෙන දේ තමයි ඒකට බාධා කරන්නේ ඒකයි මාතෘත්වය කියන්නේ. වැඩෙන දරුගබක් බලාගෙන ඉන්න මමක් වගේ. ශක්ති රජ දරුගබක් රකින මහේසා මහේ මහේශිකාවක් සේවකට වැඩෙනද වැඩෙන දෙන්න කියන්නේ බාධා කරන්න එපා. එහෙනම් කිරිවැටෙන ගොයමක් බලාගන්න ගොවියෙක් වගේ. නිතර ගිහිල්ලා ගහ අතපත ගාලා ගහත් එක්ක යාළුවෙන් ඉන්න ඕනේ. හැබැයි දැන් ඔයර කරන්න දෙයක් නැහැ ඔයයන්. හැබැයි නිතර යන්න ඕනේ. නිතර බලන්න ඕනේ. මොකද බින්නකම කොටන කාලේ වගේ, හාන කාලේ වගේ පුද්දල්ලෙන් කැත්තෙන් කරන්න දැන නමුත් වටේ ගිහිල්ලා හැකහගෙන ඉන්න ඕනේ ඒක නිසින්ද වැවෙනවා කියන. ඒකත් ඉවසීමට වැටෙනවා. මේ වගේ කෙනෙකුට ඕන කරලා තියෙන්නේ අවශ්‍ය හේතු සම්පාදනය කරන්න. නියම වෙලාවට වාඩි වෙන්න. නියම වෙලාවට සක්මන් කරන්න. කය හිත පුළුවන් තරම් විවේකීව පිරිසිදුව තියාගන්න. කෑම වෙලා වෙනස් කරන්න එපා. නෑම වෙලා වෙනස් කරන්න එපා. අනවශ්‍ය කට්ටිය අසු කරන්න යන්න එපා. හිතට හැල හැප්පිලි දෙන්න එපා. හරියට දරු ගැබක් රකින්න මාවක් ඒ දරුවා මහේශාක්‍ය මහේශිකාවක් නම් දරුවා දරුපෙටිය රජපෙටිය වෙන බව දන්නවනේ අම්මා දරු ගැබ රකින්නේ කොහොමද අන්නේ වගේ හැදෙන භාවනාව ධනා වඩා ගන්නවා කියන්නේ වවනොයි කියලා කියන්නේ ඒකට බාධා කරන්න නැතු ඉන්න එකයි උනට වැඩි උනන්දු වැඩි වුණොත් ඒකත් බාධාවක් වෙන්න පුළුවන් දැන් මේ යන වේගෙ නම් හරියි තව ඉක්මන් කරන්න ගියොත් ඒ ඉක්මන නිසා අර දරු කැපේ තියෙන කලලයක් අත ගන්නවා වගේ වැවෙන ගහක ගොබයක් අත ගෑවා වගේ ගහට දරා ගන්න බෑ. ඒ නිසා ගහට අවශ්‍ය දේ දෙන්න බැවෙන්න හරි. මේ මේක නම් වැවෙන ක්‍රමයක් බව පේනවා. ඒ නිසා මගේ උපදේශය තමයි ඔන්න ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. ඵල සම්පාදනය විතරක් වගේ කියන්නේ. ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. ඵල සම්පාදනය ගැන විතරක් අපේක්ෂා කරන්න. මේ වග වෙන්නේ. යෝගින වහන්සේගේ ඉල්ලීමට ඉදිරිපත් කළා තියෙන අවසාන ලිඛිත ප්‍රශ්නය පින්වත් ධම්මජීව ස්වාමීන් වහන්සේට ස්වභාවයෙන් අවසරයි මම ලියන්නට ආශ්‍රය රත්වත් කතාවක් නොමෙමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි අපි ඒක ලිපි ලියනක සභාවට කියන්න දෙන්නේ නැහැ මම මම තියාගන්න එහේ පුද්ගලික අයිතියට පවර ගන්න ආයසන්ත ගන්න එම ලිඛිත ප්‍රශ්නයක් පමණයි ඒ මොකද කාට හරි හොඳට රිදුණු දවසට හොඳ ලස්සන දේවල් කියවෙනවා. එච්චට ඌට අයිතින එක මට අයිති. ඊටේ මම බලයට පවර ගන්නවා. අනික් අයට ඉච්චර පින්නේ ඇව්ව අහන්න තරම්. අපි දෙන්නට විතරයි තියෙන්නේ. අපේලා ආපු වෙලාවට අනික් ගොල්ලත් නැගිටින උටත් කණ්ඩ දෙයක් ගාලා උලව්ව ලියව ගන්න. කෙසේ නමුත් මේ මේ නිසා අපිට ඉතුරු විනාඩි 25ක විතර කාලයක් කවුද කාට තියෙනවා නම් තව ඒ අර ඉස්සර වගේ මේ කල්තිප ප්‍රශ්න වලට පස්සේ උත්තර බඳින්න ඕන නැත්නම් මේක කියපු දේවල් පිළිබඳ අපහැදිලි දේවල් පිරිසුදු කරගන්න ඕ වෙන ප්‍රශ්න තියෙනවා නම් අපි වෙලා ගනිමු නැත්නම් අපිට සක්මන සඳහා වෙලාවක් ලැබෙනවා. පොන්නේ නෙලපොන උන ඇවිල්ලා ඉන්න ප්‍රශ්නක් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කප්පින සූත්‍රයේදී සංඝා නිරෝධ ගැන පැහැදිලි කරනවා. ඒක සංනවා කරලා ඒක තව පොඩ්ඩක් විස්තරටව හිතන්න පුළුවන් නම් මගේ භාවනාවට ලොකු දවසක් වෙනවා. හොඳයි තව ටිකක් මේ තමයි දැනෙන හැටි විස්තර කරන්න රූප නිරෝධ වෙන හැටි කොහොමද Taman දකින්නේ වේදනා නිරෝධ වෙන හැටි Taman දකින්නේ කොහොමද කියලා එතකොට වන්න පුළුවන් ඒ වචන සාපේක්ෂ කරගෙන සංඥා ගැන කතා කරන්න. ස්වයංසෙන් රූප නිරෝධය එම්ම ආනාපාන සතියෙම්ම ධාතු මනසිකාරය දැකලා ඒක නිරුද්ධ වෙලා මොකක්ද එතන මේ නිරුද්ධ වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ? ඒ කියන්නේ ඇති වෙනවා නැති වෙනවා කියලා සිව් මුළු මුල් කාලේ රළු ගතියක් හැටියට දැක්කේ. ඊට පස්සේ සිව් වෙලා සිව් වෙලා ඒක සම්පූර්ණයම නොතේරී යනවා කය. භාවනා කරනකොට කය නොපෙනෙනවා වටපිට පරිසරය නොපෙනෙනවා. එතකොට කිසිම සිතුවිල්ලකින් හිතුවට ඒ හිතන රූපය මැවැලි පේන්නේ නැහැ. ඒ විදිහට තමයි කය කය මන් නිරෝධ කරා කියලා මම හිතන්නේ. නැවත වේදනාවක් වේදනාවක් ආවහම ඒ වේදනාව දිහා බලලා මුලමදාග උඹට බලලා ඒක නිරුද්ධ වෙනවා කියලා මට හැඟෙනවා. එතකොට මේ රූපයක නිරුද්ධ වීම වේදනාවක් නිරුද්ධ වීම කියන එක ඔය කියන වචන වලින් මේ නිරුද්ධ වීම කියන වචනේ අර්ථය බොඳ වෙලා තියෙන හරියට පැහැදිලිලා නැහැ. වේදනාව දිහා මුලමදාග බලනකොට මේ නිරුද්ධ වෙනවා කියන එක අදාළ වෙන්නේ මුලටද මැදටද අගටද? සන්නස දැන් වේදනාවක් පටන් ගන්නවත් එක්කම හිත සතිය එකට පිහිටෙනවා. ඊට පස්සේ වේදනාව මැදට ඒකේ සුවර් ඒකේ ස්වභාවය දකින්නවා මැද්දේදී අපව අවසානයේදී ඒ පටන් වේදනාව නැති වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ මොකක්ද ඒ තුනේ? අවසානයේ කොහොමද? ඒක නිසා මුලමැද ගාව ගත්ත ගමන් පැටලෙනවා. ඒවා ගැන සභාවට ඉදිරිපත් කරනවා කියන්නේ නිරුත් වෙනවා කියන වචනේ දන්නේ නැතුව කට උතර දෙනවා. දැන් මම නැවත අහනවා අපි මේ සංඥා නිරෝධය, සංස්කාර නිරෝධය, විඥාන නිරෝධය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම ආයෙත් ප්‍රශ්නේ අහනවා මට ආයෙත් කියන්න දන්න විදියට රූප නිරෝධ වෙනවා කියලා තමන්ගේ අත්දැකීම් වශයෙන් මොනවද දැකලා තියෙන්නේ දන්නේ සභාවට කියන්න කැමති. වේදනා නිරෝධ වෙනවා කියලා මොනවද දකින්නේ? මම ඒ කියපු නිතේ මේ corrections දාලා ආයෙ කියන්න බෑ. එන්න සන්නස දැන් කය නිරෝධ වෙනවා කියන එක මට තේරෙන්නේ දැන් මම ඇස් දෙක වහගත්තාම මට මගේ කය පේන්නේ නැහැ. ඊළඟට මේ භාවනා ශාලාවේ හිටියොත් ඇස් දෙක වහගත්තොත් මේකේ යමක් පේන්නේ නැහැ සම්පූර්ණ අවකාශයක ඉන්න ඉන්නේ කියලා මට හොඳට දැනෙනවා ශුන්‍යතාවක් දැනෙනවා. ඒක තුලදී මට අනිමිත්තක් තමයි නිතරම දකින්නේ සතිය ඒක තුල පිහිටෙනවා. ඉතින් එතන තමයි කය නිරෝධය කියලා මට හිතෙනවා. ඔව් ඒක වේදනාව පිළිබඳව වේදනාව පිළිබඳත් එහෙමයි කොහේ හරි දැනක වේදනාවක් අයකහු කොහේ හරි හැදුණත් කොතන හැදුණත් මගේ කය තමයි නෙවෙයි කියන හැඟීමක් දැනෙනවා මේ මගේ අපේ රූපක් වේ හෝ එහෙම කියලා දැනෙන්නේ නැහැ කොතන හරි වේදනාවක් තියෙනවා ඒක බලාගෙන ඉන්නකොට ඒ වේදනාවේ ස්වභාවයක් ඇති වෙනවා يعني නිකන් වරක් වෙනවා හරි කරකිනවා හරි මොකක් හරි එක ඒක ඉබේම එකක් නැති වෙනවා ඔය නිසා විරුද්ධ වෙනවා කියන්නේ නැති වෙනවා කියන එක විතරයි. වෙන මොකක්ද ඔය විතර මොකුත් ඕනේ නැහැ. ඒතර මොකද්ද සංඥා නිරෝධය කියන්නේ? සමන් ධර්මහ සංඥා නිරෝධ මොකක්ද කියන එකයි වශයෙන්. සංඥා නැති වෙනවා. මම උච්ච කියලා තුනේ වේදනාව නැතිවීම වේදනා නිරෝධය නක්. රූපේ රූපනකාරය නැතිවීම රූප නිරෝධය නම් සංඥා නිරෝධය කියන්නේ මොකද්ද? සංඥා නිරෝධය. සංඥා නිරෝධය කියන්නේ මොකද්ද මං කියන්නේ? එච්චරයි. එතකොට සාමාන්‍ය සංඥාව කියන්නේ නාම රූපෙන් යමක් කෙරෙහි තියෙන හඳුනා ගැනීමද නැති වෙන්නේ සාමාන්‍යස? ඔව් ලේබල් එක. දන්න අපි යමක් හඳුනා ගන්න ලේබල් කරනවා නම් ඕ ලේබල් එකක් කරනවා හඳුනා ගන්නවා නම් අපිට සංඥාව කියනවා. යමක් හඳුනා ගැනීමට අනිත් ඒවා වෙන් කරලා හඳුනා ගන්න අපේට නමක්, ඇඩ්‍රස් එකක්, ඩෙන්ටි කාඩ් එකක්, ෆොටෝ එකක් වෙනම ලේබල් එකක් ගහනවානේ. දැන් හරුකුගේ කණේ ගහලා තියෙනවා දැකලා තියෙනවා. ඊයේ මාක් කරනවා කියන්නේ. එතන ගියාම ඕන කෙනෙක් අනිකාගේ වෙන් කර ගන්න පොල් ගස් වල ඉලක්කම් ගහලා තියෙන්නේ. ඉතින් යා මේ යෝගාචරිකයි බබු මේ ගහලා තියෙන ඉලක්කම සංඥා. ඊට පස්සේ ඒ අනුව මේ ආවලා කියලා අඳුර ගන්න එක සංඥා. සංඥා පැති දෙකයි. අඳුර ගැනීම සහ ලේබල් කිරීම සහ ලේබල් යනවා අඳුර ගැනීම. ඔව්. ඒතර මේක තමයි මතකේ කියන්නේ. ඔව්. ඒක අපිට මතක නැති වුණා නම් භාවනාව මොනවාරි ඒ කියන්නේ සංඥා නිරුද්ධ වෙලා. ඒ කියන්නේ මොකක් හරි සිතුවිල්ලක් ආවොත් සිතුවිල්ලත් එක්ක ඒකේ රූපේ පේන්නේ නැත්නම් සංහව නැති වෙලා කියන එකද ඒකත් වැඩි කියන්න පුළුවන් පෙනිලා නැති වුණා ඊට පස්සේ මතක නැහැ වුණ බවවත් දන්නේ නැහැ. ඒ වෙලාවේ පේනවා. ඒ වෙලාවේ නැති වෙනවා. ඉතින් ඔක ගණන් ගන්න දැන්නේ ලක්ෂයක් දේවල් පේනවනේ. ඒව මතකෙට යන්නේ ඒ වෙලාවේ නම් දන්නවා මේක වේදනා සද්දයක් නෙවෙයි හිතවිලක් නෙවෙයි වේදනාවක්. ඒත් මේ වේදනාව පිළිබඳ මතකයේ හිතට ගන්නෙත් නැහැ. පස්සේ ඒක ගානකුත් නැහැ. මොකද මේක නිකන් ගංගානන්ගේ වැලි තලාවෙ දෙන වැලියටයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් බට පිටා කවුද දැක්කට ඇස්තක වහගෙන නෑ කියනකොට මේ සංඥාව නැති වෙලා. ඒක මම පැහැදිලි සංඥාවක්. බලන වෙලාවෙදීමත් ඉන්නවා. ඉන්නවා. ඉතින් මගේ මොකෝ? කට්ටි ඉන්න ඉතින් මොකෝ මොකක් ප්‍රශ්නේ? ඉතින් නැති වෙච්චා මොකෝ? ඒකනේ ඉන්න දේ ලකුණු කිරීම සහ ලකුණු අනුව අඳුරගත්තොත් තමයි මම ගෑනු කෙනෙක්ද පිටිමි කෙනෙක්ද උසද කළුද මහතද මටද උඹටද ඔක්කොම තියෙන සංඥා තිබුණත් නේ. දැන් මෙතන මේ කට්ටිය ඉන්නවා. ඔව් ඉන්නවා එච්චරයි. මෙතන නෑ එච්චරයි. එතකොට අපි පින්කොක්කින් සංඥාවක් අතුර ගන්නෙත් නෑ. ඒ සංඥාව නැවත අඳුර ගන්න යන්නේ නැත්නම් ආයෙකට මතකයක් හිටින්නේ නෑනේ. කලෙකිටුවා වගේ. අපි ළඟ යමක් මතක තියෙනවනම් ඔක්කොම කෙලෙස්. අපේ හිතේ මොකක් හරි මතක තියෙනවා නම් ලාභයට සත්කාරයට සම්මානට දිලෝකෙට මතක තියාගෙන ඉන්නේ. නැත්නම් අරු කරඤ්ඤම් මරඤ්ඤම් කොඩඤ්ඤම් කියලානේ මතක තියාගෙන ඉන්නේ. වෙන දේවල් මතක හිටින්නේ නැහැ. ඒ නිසා යමක් හිතේ මතක තියෙනවා නම් ඒ සියල්ල කැටි කැටි ගැහිච්ච අවක්ෂේපණේ වෙච්ච මිදිච්ච කෙලෙස්. ওই ටික තමයි අපි සත්‍යාවෙන් ගියන්නේ. ඊයේ රෑ බුදියන්න අද උදේ නැගිටිනකොට ඒ ටික හොල්ලන්නේ පෙරල නැතුව එහෙම අපව ගන්න. දැන් බුදියගත තැන ඉඳලා නැගිටපු තැන මතකේ නැත්තම් අම්මද වල විනාශයි. ඉවරයි. සන්නසෙතක සිතුවිලි කියන එක එනවා. දැන් යමක් ඊයේ කරපු දේ මතකයට එනවා. ඒක ඒක ප්‍රශ්නයක් නෑ. ගණන් ගන්න මොකෝ? ඒක ගණන් ගත්තා කියලා මොකෝ? නෑ ඒකට ඒකත් එක්ක එන සංඥාව නැහැ. සංඥාව තියෙනව ගණන් ගන්න නැහැ. කවුරුත් ඇවිල්ලා මට ඉනා වෙලා ස්වාමීන් වහන්සේට මතකද ඔය චම්පද ලීලද බාඩමතිද නායනද සඳලේකද කියලා කියනකොට එයා දන්නවා ස්වාමීන් වහන්සේ එකක්වත් මතක තියාගන්න. ඇත්තටම මම හරියටම දන්නවා චම්ප කියලා. මං අහනවා ලීලද කමලද බානුමතිද සඳලේකද කියලා. ඒ එච්චරයි. එතකොට එන්නේ යමයිත් එක්ක අයගොල්ලෝ තල් කරන්නේ. ඒ තමයි සංඥාවෙන් ගහන හැටි. සංඥා නිරුද්ධ කරනවා. එයා ඉන්නේන් හදනවා මම කොක්ක දාලා මෙහෙමයි මෙහෙමයි කියන මං කියනවා මතක නෑ මේ මම පැවිදි වෙන්න එනකොට මගේ රැවුල මෙච්චර විතර තිබුණා කොණ්ඩ මෙච්චර විතර තිබුණා. ඉතින් කට්ටිය මේක තුල හතර දිනක් පස්සේ නැගිටලා ඉස බෑවා. ඉසබාලා ලොකු සාංශය යහකන්දට ගියා. ඊට ඉස්සෙල්ලා දැසේ පහුවෙන්ද උදේ ලොකු සාංශ ගාවට ගිහිල්ලා වල මේ උපාසක මහත්තයා පැවිදි කරන මේ කවුද මේ කියලා ඇහුවා. ඉතින් ඔක්කොටම හිනා. ලොකු සාංශ කියනවා අතිහාර ගෝලයක්. දැන් ලොකු ඉසබාපු ගමන් අඳුරන්න බෑ. මේ අසවල් මහත්තයන් කිව්වා අම්මෝ කිව්වා. ඒතර ඥානන්ද සාන්ති ළඟින්ද කිව්වා ආයුෂ් මුතුනි කාටරේ හැංගෙන්න ඕන නම් කැලේකට යන්න ඕන කමක් නැහැ. මෝනේ කැලයක් වවා ගන්නයි කියනවා. අඳුරන්නේ මේ ඇඳුන ගැනීම හරහා තමයි සියලුම ලෝකයේ උපදින ඔක්කොම කෙලෙස් උපදින සංඥාවක් ඇති වෙන්නේ. ඒ සංඥාව නැතුණා කියන්නේ අදාළ කෙලෙස් හේරම නැතුණා. ඒකට කියනවා සංඥා නිරෝධය කියලා. ඉතින් මේක නිතර වෙනවා. නැත්නම් අපිට එන ඔක්කොම තොරතුරු ලැබෙන්නේ නැහැ නේ. හඳන්න බෑනේ. ඒ නිසා අලුතෙන් තොරතුරු වල දැහැන ප්‍රමාණයක් යනවා. අපි කවදාකවත් ඒකට සතුටු වෙන්නේ නැතුන මතකෙ නැති වුණා අල්සයිමර් ආවා කනකා මේ මේ අතකමක් නැතුණා කියලා අපි බේත් බොනවා. මොකටද එන්නේ? අර නැතිචි කුණු කන්දලේ ආයේ සංඥා නිරෝධය කියන්නේ මහා මේ මේ ආධ්‍යාත්මික දෙයක් නෙමෙයි. නිතර සිද්ධ වෙන එකක්. ඒක දන්නේ අපි හිතන්නේ මේ මතකේ නැතිවීම මහා කාලකන්නිකමක්. මේ අල්සයිමර් ඩිසීස් එක පාකින්සන් එහෙම නැත්නම් ඕටිසම් මොකක් හරි එකක් අපි ඉක්මනට දොස්තර කාට කියලා කියනවා අනේ අර පරණ කුණු කන්දලේ කොහොම හරි කරලා මගේ ඔළුවට දාලා දෙන්නේ. දැන් ප්‍රශ්නේ අහනකොට නම් වෙන්නේ සංඥානීය දේශ නිරෝධය කිව්වා මම්මට හුදු ලොකු දෙයක් නෙවෙයි එකක් නේ. ඔය සංඥා නිරෝධය කියන්නේ නිට්ටරෝම සිද්ධ වෙන දවසක් ඇතුළත අපේ මතකේ 150ක් අතාරිනවා. අපේ අද දවස පිටිපස්ස තියෙන මතකයෙන් 150ක් කතා කරනවා හෙට වෙනකොට. නැත්තම් හෙට සොරතුරු ගන්න බෑනේ මේක අපේ hard disk එක තමයි limited. අපේ brain එකේ hard disk limited. ඒ නිසා ඒකේ තියෙන තොරතුරු වර්ගයක් එක්කෝ MP3 කරන්න ඕනේ. zip එකට දාන්න ඕනේ, හිර කරන්න, පුංචි කරන්න ඕනේ. එතකොට ඉඩ එනවා. හැබැයි ඒක ඕන ඕන විදිහට process කරන්න බෑ ඊට පස්සේ. ඒ ඉඩ දෙක දාන්න නැතුනොත් packet එක විනම නැති වෙනවා. fresh bit wave files වගේ තියාගෙන ඉන්නවනම් කම්පියුටර් එක ඉවර වෙනවා. ඒ නිසා අපිට වැඩ කරගන්න බැරි නිසා අපි කරන්නේ මොකක් පොඩි ගාගා පැත්තකට දානවා. පැත්තකට දැම්මේ නැතුන දෙකම එක සමාන නැහැ. නමුත් ඒක අපිට පේන්නේ වැරද්දක්. අපි බලන්නේ මතකේ වැඩි කරගන්න ගියාත්මෙත් දකින්න. එහෙමනේ ඕන වෙලා තියෙන්නේ. පරණාත්මෙත් දැකලා පරණ කුණු කන්දලේ ගන්න පුළුවන් නම් උබ්බේ නිවාසානුස්සති ඥානය කියලා වැඳ වැඳ ඉන්න. ඔය එක්කෙනෙකුට හරියි මේ ජීවිතයේ තියෙන මේ අසහනකාරී தත්වෙද පුබ්බේනි වාසනසෝ ඥානය આવොත් ඕගොල්ලෝ හිස්ටරි මොකද්ද මොලේ පුපුරනවා ඕගොල්ලන්ගේ. මේ ජීවිතේ ප්‍රශ්න ටිකවත් විසඳගන්න බැරුව අර අපිට පස්සේ මෙහා අපිට පස්සේ ඇවිදින කෙනෙකුට ගියාත්ම කරපු අකුසල කර්ම ටිකක් පේන්න ගත්තොත්, තකතිරු කර්ම ටිකක් පේන්න ගත්තොත් ඒක මනසට දරා ගන්න බෑ. එතෙන්ද පින් ආවට පස්සේ ඒවා සත්ව පහකට ගණන් ගන්න දෙයක් නැහැ කිව්වට පස්සේ තමයි කුප්පේ නිවන් සොත් ඥානෙ එන්නේ. ඔබ දිබ්බත් තියෙනවා මේ ජීවිතේ මොනවද අපිට ඉතුරුලා තියෙන සතුටකට කියලා. කරපු හරියක් ආගෙන තියෙනවා. අතීතය ගැන බුදුම කනගාටුවක් තියෙනවා. බුබ්බේ නිවාසුත් ගත්තත් එච්චර නිසා නිරෝධය කියන එක නැතිවීම කියන එක විතරයි මොන මොනම ආධ්‍යාත්මයක්වත් දෙන්න එපා උකට. ක්ෂය වීම, වැය වීම, නිරුද්ධ වීම. නැතිවීම. ඉතින් සංඥා නිරෝධය කියලා රූප නිරෝධය වෙනසක් නැහැ. සද්ද නිරෝධය මේ වේදනා නිරෝධය වෙනසක් නැහැ. සංස්කාර නිරෝධය කියන්නේ අපි යමක් කරන්න යන ගතිය නැතිලා. විඥාන නිරෝධය කියන්නේ උඹයි මායි කියලා දෙකක් නැහැ. මම සහ මම නෙවෙයි කියලා දෙකක් නැහැ. ඔක්කොම එකයි කියලා තියෙන එක නැතිලා යනවා. ඒ ඕක ඕක හැමදාම වෙනවා. දැන් අපි ඒක හරියට ධර්මයෙන් සතියෙන් හරියට දැනගෙන ඒක සතුට වෙනවා දැන්. මෙච්චර කල් තියුනේ මතක නැති වුණ කනගාටු වෙන එක පුත්තජනකම. දැන් ලීලා වෙනකොට චම්ප කියලා මතක තියෙන එක ජෝක්. චම්ප කමල කියලා හිතා ගන්න. කමල ඥාන මාන බානුමති කියලා හිතා ගන්න. බානුමති සඳලේක. ඉතින් යාට බානුමතිට සඳලේක කියලා කතා කරපුවාම කලන්තය ඇදලා වැටෙනවා. ඔය රට්ටපාල ආමුදුරෝ අම්මගෙන් තාත්තගෙන් අමෝර අවසරයක් ගන්න ගිහිල්ලා මැරෙන්න උපවාස කරලා පැවිදි වෙනවා. පැවිදිලා රහත් වෙලා පිටපත් වටනවා ඒ ගේ තියෙන මේ සිටු මාලිගාවේ තියෙන ගෙදර එක එක්කත් අඳුරන්නේ නැහැ. ගෙදර ඉන්න දාසියක් ඊට ඉස්සෙල් දාසි නරක වෙච්ච පිට්ටු ගැල්ලද රොටි ගැල්ලද කොට විසිකරන්න යනකොට පාරෙන් එහාට මේ ආම්ද්‍රෝ කියලා අහනවා නැගණියනි ඔය ගිනියන් විසිකරන්න මගේ පාත්‍රයට දාන්නේ කියලා. ඉතින් අර අම්මන්නේ මේව දානකොට අතේ නිමිති පයේ නිමිති දැකලා හිතනවා මේ මගේ ස්වාම පුත්‍රයා නේද? අපි ගෙදර හිටපු ආමු මහත්තයා නේද කියලා. දුවන ගිහිල්ලා අම්මට කියනවා සිටුදී මේ ස්වාමිදීනේනේ අන්න අපේ සිටුතුමා මේ ස්වාමි පුත්‍රයා බින්නපාත යනවා. එතකොට අම්මා කියනවා ඒ ඇත්තටම පණිවිඩයක් නම් ඔබ මං අද දාස් භවෙන් නිදාස් කරනවා කියලා. ඊට පොඩක් බලන්න කිව්වම ඇත්ත. ඊපස්සේ තාත්තා යනකොට අර කැඩිච්ච පිටියක ගියක් ගාන ඉස්සරහ පිට්ටු ගහලා වන්දනවා පිළුණු වෙච්ච එක. ඉතින් කියලා කියනවා ඇයි දරුවා ඔබ මේ අපිට මේ සටන් නම නිග්‍රහ කරන්න යට සිටු මාලිගාව කොච්චර ඛණ්ඩ තියනවද? ඇයි මේ පිටු පිටුනේ පිටු බැලලා කන්නේ නෑ නෑ මේක බින්ද පාදයක් හම්බුනේ මේක බුද්ධ භෝගී. ඉතින් එන්න ඕගිලා කැමති නෑ ඉන්නේ. අපේ බින්ද පාත වෙලා ඉවරයි දැන්. එන හෙට හෙට එන්න. හෙට දාන්න බාර ගන්න. බාර ගත්තට පස්සේ මේ රට බලකොටගේ අම්මා එයාට අඹුව පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනාට කියනවා අද එනවා රට බල සිටුතුමා උඹලා යම් ආකාරයකට හිටියොත් යම් ආකාරයට ආලිතංගලා හිටියොත් ආයිත් අන්දාල සැරසුත් කැමති විදිහේ ඒ විදිහට ඇඳගෙන හිටපල්ලයි කියලා. ඊට පස්සේ ඇවිල්ලා හාමුදුරුවෝ වාඩිුණාට පස්සේ අර පස් දිනකට ඇවිල්ලා කියනවා රූප සුන්දරි තරඟට පෙනී හිටින්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ආලප්පන ලාලප්පන දාලා මොකද පැවිදි වෙලා ඉන්නේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා රංගනාවියෝ ගන්නද කියලා අහනවා. ඉතින් රටබල හාමුදුරුවෝ නැගණියනි මගේ පැවිද්ද දිව්‍ය ලෝකයන්ව සුරංගනා දඟින්න නෙවෙයි කියන නැගෙනියන කියලා වචනේ කියනකොටම පස් දිනාටම කලන්ත හැදලා වැටෙනවා කියන. නංගී ආය කියලා මේ ගෑනිට කතා කරන්නේ නංගී කියලා. ඒ ඇති. එච්චරයි. පස් දිනාටම කලන්ත හැදලා වැටෙනවා. ඒ නිසා අපි අනෙක් කෙනාට නම කියලා කතා කරනකොට එකක් අනේ මෙච්චර දාන දෙන දායකයා මෙච්චර කරන එක නමවත් මතක නැහැ කියනකොට ඒ මනසට හිතන වැඩක් නැහැ නේ මේ සම්මානසට මොනවද දුන්නත් වැඩක් නැහැ. ඇත්තටම මෙහෙම කල්පනා කරන මිනිහෙක් මතක මතක තියාන හිටියොත් අලිම වතයක්. හරිම කරදරයක්. අමතක කරන එක හොඳයි. ඔබ සාසනයට කරන්නේ මම නියෝජිතෙක් වුණාට අපේ අය කනසුණාවක් නැහැ. එතකොට එයාට ලීලට චම්පා කියලා කතා කරන්න ඕනේ. චම්පට බානුවති කියලා කතා කරනවා. එතකොට ඉවරයි ප්‍රශ්නේ. ඔන්න ඔකයි සංඥා නිරෝධයේ තියෙන ලාභේ. මිනිසුන් දෙයින් දැන් නම් ශාන්තික හොඳට මුලින් නරක් වෙලා වයර් මාරු වෙලා යන්නේ වැඩක් නැහැ ඔතන ගිහලා කැතුවට නේ අපි අනික් මිනිස්සු ගන්න තමයි මාවත් ගණන් ගන්නේ මම අච්චර දුන්නා මෙච්චර දුන්නා මං ගැනවත් දන්නේ නැහැ නේ කියලා. ඉතින් මම මේ කරන්න නැත මේ ප්‍රශ්නේ මාර්ගයෙන් පෙන්වන්න හදන්නේ මේ සංඥා නිරෝධය කියන එක මහා ලොකු ආධ්‍යාත්මයක් නෑ. රූප නිරෝධයමයි වේදනා නිරෝධයමයි සංඥා නිරෝධයමයි සංස්කාර විඥාන ඔක්කොම නිරුද්ධ වෙවි ඉන්න ඕනේ අපේ ජීවිතේ පවත් ගන්න බෑ මොකද අපිට සීමිත හැකියාවක් තියෙන. මේ හැකියාව ඇතුළත ඉඩ ගන්නව පරන්තොග අයින් කරනවා. මේකට ඉස්සර කනගාටු වුණා. බුදුහාමුදුර කෙනෙකුට සතුටු වෙයන්. මොකද උපදින තාක් කෙලෙස උපදින රූප සහිත වේදනා සහිත සංඥා සහිත සංස්කාර සහිත විඥාන සහිත. ඒ උපදින රූප වේදනා සංඥා සංකාර ගෙවෙනවා කියන්නේ කෙලෙස් ගෙවෙනවා. එනිසා මේක ගෙවීම සතුටුයක්. පරියන්කෙන් නැගිට්ට නැගිටිලා පස්සේ ෆ්‍රී. ප්‍රශ්නත් නැහැ, සැකත් නැහැ. ඉතින් පහේ පැයි බොහොම පැයි ජීවත් වෙලා තියෙනවා. ඒ ඉඳලා තියෙන ඉතරයි. එහෙනම් බාන හරි. ආන්නේ වගේ අපේ සංඥාවල් අපි සංඥායකට දුන්නත් ඒ සංඥාවෙන් අඳුනගත්තත් ඒක නිලුම්පතට ඇවිත් වතුර කඳුල වගේ හැලිලා යනවනම් නිරෝධය තමයි. ඒ නිසා ඒක නොවෙන එකක් නෙමෙයි. අපි මේ වෙලාවේදී වෙනද කනගාටු වෙන දේ පශ්චාත්තාප වෙනදී බුදුජානනාංශයෙන් පෙන්නන කය වය නිරෝධ කායනුපසන වයනුපසන නිරෝධනුපසන වාසි අනේ මේක දැන් මැරෙන්න ඉස්සෙල්ලම නැතිලා ඒකට අදාළ කෙලස් ටිකක් නැතිලා කියලා ඒකට සතුටු වෙනවා නම් අපි සතුටු නැහැ කියලා එක නිබ්බියන්නේ එන එකයි අනේකයි නමුත් අපිට ඒකෙන් ආතතියක් නැහැ අපිට ඒකෙන් අසහනයක් නැහැ වහන්සේ එතකොට අනුශය කෙලස් කියලා තියෙන දැන් යටවත් වෙලා තියෙන කෙලස් සංඥා වෙන්නේ මතුවෙන්නේ. එතකොට නැවත ඒ පරණ දේවල් හෝ පරණ දේවල් වල සංඥාවක් මතක් වෙන්නේ නැත්නම් අනුශය කෙලසුත් ගෙවෙනවද? මේ වෙලාවේ මතක් කරන්නේ නැත්නම් මේ වෙලාවේ නෑ. නමුත් පස්සේ මතුවෙන්න තියෙන ඉඩ නෑ කියන්න බෑනේ අපිට. මේ වෙලාවේ නැතුණාට. ඒ නිසා ඉස්සරහට එන්න තියෙන ප්‍රභවය තියෙනවා. අපි ඒක දැනගන්න ඕනේ. මේ సంతාන තියෙන තාක්කල් වෙන ඕනම පරණ දෙක ප්‍රවෘත්ති කර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අනුශේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ආශේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවෙත් මතක තියාගන්න ඕනේ ඒක හේතු ආපුවම පහළ වෙනවා. හේතු නැතිලම නැති වෙනවා මම හිතමනාප කළ වැඩක් නැහැ. මම අතතිගත වෙලා වැඩන්නේ. ඒක හේතු වෙනකොට ඒක එන එක මට වළක්වන්න බෑ. මට එකක් කර දැක ඒ ගැන කනගාටු නොවි. කෙලෙස් ඇති කරගන්න නැතුව මේ ආශේ යම් යම් වාතාවරණ තත්ත්වයකදී බලාකුළු එනවා. ආයේ යම් යම් තත්ත්වයකදී බලාකුළු නැතිලා යනවා. අහසට මොකුත් වෙන්නේ නැහැ. බලාකුළු තිබුණත් අහසට මොකුත් වෙන්නේ නැතුණත් වෙන්නේ අහස ගැන උගාවක් ඇතේ තියෙන බලාකුළු ගැන බොම ළඟ තියෙන. ඒ වගේ හිතවිලියේ මොන දෙයක් ඇවිල්ලා ගියත් ඒක මම කිව්වොත් මට ඉෂේකක් වුණා. මම කිව්වොත් මට වාතයක්, මට ආතතියක්, මට අසහනයක්. බුදුහාමුදුර අපිට කියන උඹ සීලක පිළිපදලා සද්ධාවක ඉඳලා සතිය වඩලා උඹ මම නෙවෙයි කියවා. ඒවට කවදාකවත් බෑ නෑනේ මම මම කියපන් කියලා කියන්න බෑ. මම මම නෙවෙයි කියපු ගමන් හැලෙනවා. අපි මෙතෙක් කල්ුනේ මතක නැති වෙනකොට ආයෙ විටමින් පිටි ගන්නවා. මොකද නැවත මතක ඇති කරන්න. පිරිසුදු මතකයක් ඇති කරන්න. ඉස්කෝලේ යන ළමයින්ට මතක වැඩි කරන්න. අල්සයිම කට්ටියට අල්සයිම නැති කරලා පාකින්සන් නැති කරලා අර පරණ කුණු කන්දලේ ආයෙ ගෙනත් දෙන්න තියෙනවනම් ඒ හොඳ පොතක් තියෙනවා ස්ට්‍රොක් ඔෆ් ඉන්සයිට් කියලා. ඒකේ නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් අවුරුදු 35ක විතර එක්කෙනෙක්. එයාගේ වම් පැත්තේ මොළයේ ඇතුලේ බ්ලීඩින්ග් එකක් ඇවිල්ලා නාරයක් පුපුරලා ගෝල්ස් බෝලයක් විතර වගේ ලේ ගුලියක් හැදෙනවා. ඒ නිසා පත්තම වැඩ කරන්නට යනවා. ඒසට එයාගේ වැඩ කරන දකුණු මොළයේ විතරයි ඒක සම්පූර්ණ කිසිම දෙයක් ප්‍රශ්න වලට ගන්න එකක් නෙවෙයි. එයා ඒක දන්නවා නියුරෝ සයන්ටිස්ට් කෙනෙක්. විතර එයාට තියෙනවා වම් පැත්තේ මොළයේට මතකේ සම්පූර්ණම මතක වෙලා එයා අවුරුදු 35 ගෑණියක් ඇතුලේ ලදරුවෙක් බවට පත් වෙනවා. දකුණු මොලේ ආත්මේ මොලේ නරක් වුණා කියලා අංශභාග වුණා කියලා ගාණක් නැහැ. ඉතින් ඇලියලා තියෙන තුම්පලකේ පොතේ ඇමරිකන් කාර ගෑණියක් මේක බෞද්ධයෙකුට වුණා නම් නිවන් දැක්ක කියයි. ඊට පස්සේ එයාගම යාළුවෙක් මේ කබල අරගන්නවා රිලී කෑල්ල. අරගත්තට පස්සේ මතකේ නෑ අම්මා අවුරුදු 35 ගෑණි ළඟ තියාගෙන එස්සකට ඇඳලා පෙන්නනවා. ඒසොට මෙයා අහනවා අම්මා මොකද්ද මේ ඇද ඉතිලි ඉර මේ තමයි එස් සගුර කියන්නේ මොකටද ඒ සගුර කියන සද්ද ගන්න ඊට පස්සේ සුපර් මාකට් එකට ගිහලා සගුරෙන් පටන් ගන්න බඩු පෙන්නලා මේ තමයි ස්වීට් මේක හැදලා තියෙන එස් සගුර මේ තමයි එස් අවුරුදු 8ක් යනවා යාට නැවත මතකයි ඊට පස්සේ ආය මානසික ආතතිය එනවා ආය අසහන එනවා යා කියන අවුරුදු 8ක් ගියා මට නැතිවෙච්ච මානසික ආතතිය ගන්න අවුරුදු 8ක් ගියා මට මානසික අසහනය ගන්න මං වගේ තකතිරු ගෑණියක් තවත් ඉන්නවද? මෙච්චර මහන්සි වෙලා මට පරණ මතකයේ ඇති වුණාට පස්සේ උනේ නැති වෙච්ච ආතතිය ආවා. හැබැයි ආවේ නැත්තම් යාට පොත ලියන්න බෑ. දැන් පෙන්නලා තියෙනවා අපි මේ පරණ කුණු කන්දලෙට මේ සැරව ගෙඩියට මේ ඕජාවට මමයි කියාගෙන මගේ පෞරුෂත්වයේ කියන මගේ රුචර්ජ්කම් ගැන කුණු කන්දලේනේ අරගෙන ඇවිත් ඉන්න රාත්‍රී ඉඳලා උදේට ගේනවා මේ මේ ඉදිරියට මෙල ඉජාව දීwidetilde කියනවා කාට හරි කියනවා දැනගනි මං කවුද කියලා මම මෙයා මොකද්ද අර කෙලස් ටික තමයි ඔබ දන්නේ නැත්නම් දැනගනි මං කවුද කියලා yes yes ඔයා ඔයා තමයි ඔයා මැට්ට තමයි ඔයා මූවලා තමයි ඔයා හොලයන් තමයි ඔයා මෝහේ තමයි කියලා හොඳට තේරෙනවා ඒක නැති වෙච්ච දවසේ වැඩි හිරණ හරි පාඩුයි ලදරියට කවදාකවත් පාඩුවක් නැහැ. මොකද ලදරුවව ගණන් ගන්න තැනක නෙමෙයි ඉන්නේ. ලදරුවගේ මනස වැඩෙන හැබැයි ඒක ලදරුව බාරගන්නේ ඒක මගේ දක්ෂකමක් නැහැ. ඒ ලොකුනාට පස්සේ අපි ඔය කරදරේ තියාගෙන නිදා ගන්නකොට පුදුමාකාර යදිලක් කරනවා අනේ දෙයියන්ගේ නාමයෙන් බුදුන්ගේ නාමයෙන් මේ කරදර ටික හිත උදේ මෙහෙමම gediya පිටින් මට ලැබේවා. ඔච්චරයි ඔන්න බුදිය ගන්නකොට කල්පනා කරා. මේ ඩිංගිත්තක් හරි මදි වුණොත් නැති වුණොත් අඩේ. රෑ භූතෙක් ඇවිල්ලා තියෙනවා, රෑ යකෙක් ගහලා තියෙනවා මතක නැතුණා කියලා. එතන මේ Nirodha කොයි වෙලාවෙ සිදුවෙන එක හරියට කියනවනම් හැම කෙනෙක්ගේම ඇඟේ ඇතුලේ කැන්සර් සෙල්ස් තියෙනවා. පිළිකා සෛල තියෙන වෙයි ශරීර සෞඛ්‍යයෙන් අයින් කරනවා. අයින් වෙන අතරේ තුනම පිළිකා රෝගියෙක් වෙනවා. ඕනම කෙනෙක්ගේ ඇඟ ඇතුලේ පිළිකා සෛල තියෙනවා. රීසයිකල් වෙන ගමන් මෙටබොලික් යන ගමන් සුද්ධ වෙවි යන ඒ වගේ තමයි මේ මතකේ දැන් රූප වේදනා සංඥාවල නිරෝධේ යම්තාක් ඇතිවීම පවතින තාක් නැතිවීම තියෙනවා අපේ ජීවිතය අපි කවදාකවත් නැතිවීම බලන්නේ ඒක අභාග්‍ය දෙයක් අවමංගල්‍යයක් කියලා සල ඇතිවීමනේ බල බල ඉන්නේ ඒ නිසා නැතිවීම දැක්කත් අභාග්‍යයක් අමලියක් ව්‍යසනයක් කරදරයක් කියලා ගන්න. බුදුරජාණන් මේ ඔක්කොම පෙන්ලා කියනවා ඇතිවීම බැලීම ව්‍යසනයක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැතිවීම බැලීම ඒ සියලු දුක්වල නැතිවීමක් ඔන්න මොන වෙනස ඇති කරනවා. ඇතිවීම බලන්න හදාගත්ත හිතේ නැතිවීම පැත්ත බලපන් දෙකම තියෙනවා. අරක බලන්න දඟලනකොට මේ පැත්ත බලන්න ගිය ගමන් ඒකට කියනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා විශාල නමක් දීලා තියෙනවා. නිරෝධය කියලා මහා ලෝකෝට තරකන්නේ නිරෝධය කියන්නේ නැති වෙනවා. ඡය වෙනවා. වැය වෙනවා. නැති වෙනවා කියන එක විතරයි. වහන්සේට ගොඩක් පින් ඇත්තෙම මම මොහොම <clears throat> අවුරුදු 3කට කලින් ආනාපාන සතිය පටන් ගත්ත එක අත මම මෙහෙම ගෙවන්න වුණා කෙනෙකුට බොහොම නෑ ඒ තරම් මෝඩකම බාන කෑකල් ඉඳලා වань ওই ටික බැනුම් අහගෙන යන්න මට ඒකයි කල්පනා වෙන්නේ ඔය දුර ඇවිල්ලා තියෙන්නේ වන්ද දෙකක් අහගෙන යන්න එහෙම ඇහුවට පස්සේ උණ බැස්සා වගේ මේක මෝඩකමක් කියලා හිතන්නේ නැද්ද ඔය මොකද කියන්නේ මේ ගරුතර ස්වාමීන් වහන්සේ දැන් එයාගේ ප්‍රශ්නේදී එයා රූප නිරෝධයේ වශයෙන් තමන්ගේ රූපේ නිරෝධ වෙන එකයි වට දෙකේම මෙයා කතා කරන්නේ. දැන් එතකොට අර අනිත්‍යප සංපරූප සංගරූප රසරූප පුත්තස්පරූප ධම්මරූප ඒවයි නිරෝධය ගැන අනික් කට්ටියට කියන්නේ තියෙනේ ඒවා. එයාගේ කයා කිව්වා අනික් කට්ටිය කියන්නේ ඒවා. දැන් ඉතින් තමයි ඒක සම්බන්ධයි. සම්බන්ධ නම් කියයි. අනික කටි කතා කරනකොට ඕක කියන කන්නේ ඒගොල්ලෝ රූප නිරුද්ධ වෙනවා දැක්ක රූප රූප නිරුද්ධ වෙනවා දැක්ක දද්ද රූප නිරුද්ධ දැක්ක ගන්ධ රූප නිරුද්ධ දැක්ක ඒක විරුද්ධ ඕන කෙනෙකුට කියද මොකද්ද කියන්න ඕනේ ඒක ගැන මෙහෙම දැකලා රූපේ නිරෝධ වෙනවා කියන්නේ තමාගේ රූපේ නිරෝධ වෙනවා කියන කිරණ එකේ පාමනවද දැකලා තියෙන කියන්නේ දැන් මට භාවනා කරනකොට මොනවද දැකලා තියෙන්නේ ඒක තමයි දැකලා තියෙන්නේ රූපේ නිරෝධ වෙලා යනවා දකින්න මොකද්ද මොකද්ද එතන රූපේ කියලා අදහස් කරන්නේ මේ පංචස්කන්ධය ඈ මේ කොටස් 32 ඒ කියන්නේ රූප රූප. ඒක දකින්නේ රූපාකාරයෙන්ද එහෙම නැත්නම් බර, ගඳ, රස වගේම පටවියාපෝ තේජෝ වශයෙන්ද නැත්නම් ආකාර වශයෙන්ද? පටවියාපෝ තේජෝ ආයෝ. එතකොට ඒක රූප රූප වලට වැටෙන්නේ නැහැ. රූප රූප කියලා කියන්නේ කහ පාට, නිල් පාට, රතු පාට, ත්‍රිකෝණාකාර හතරස් කියන එකනේ. ඉතින් ඔය ඔය එක නබලනකොට ඒකම තමයි රූප ගැන කතා කරන්නේ. මොන විදිහෙන් දැක්කත් කොයි එක ඇති වෙච්ච දේ නැති වී යන පැත්ත නිරුද්ධ වෙනවා. මම දැන් මන්ට පැටලු බව නම් මට හොඳටම තේරෙනවා නමුත් තේරෙනවද කියලා මං අහන්නේ. දැන් සෝනස් මට ඉතින් මේ දැනගන්න ඕනේ දැන් අපි රිපෝර්ට්ලක් දැක්කාම ඒ රිපෝර්ට්ල දකින දැන් එතන රූප ගැනනේ අපි නාම රූප කියලා වින් කරන්නේ. දැන් මම සමහරවිට කතා කරන්නේ නාම රූප ගැන යොක් ගැන නිරුද්ධ කියන පදේ තේරුම් ගන්නයි හදාන්නේ. ඒකට අදාළව අහන ප්‍රශ්නේ. ඉතින් නිරුද්ධ වෙන්නේ ඒ රූපේ නේද? හරි මං අහන්නේ තේචිවිලක් කියලා මේකට කියන්නේ අකර්මක වාක්‍යයෙන් කතා කරනවා සකර්මකෝ කියන්නේ වෙච්ච සිද්ධියක් කියන්නේ භාවනාදී අද්දකප එකක් කියන්නේ නිරුද්ධ වෙච්ච මොකක් හරි අද්දකප එකක් කියන්නේ දැන් දැන් මලගේ අම්මා දකින්නවා ඉතින් ඒක නිරුද්ධයි ඔව් එතකොට හරි එතකොට මේ නිරුද්ධ වීම තමයි දකින්න රූප නිරුද්ධයද වේදනා නිරුද්ධයද සංඥා සංස්කාර ඒක මගේ රූපෙට බාහිරව අර මගේ ඉක්මිලට ආපු රූපේ නිරුද්ධත් හරි නේද එතන රූපයක් නැහැ එතන තියෙන මතකයක් විතරයි සංඥාවක් විතරයි සංඥා නිරුද්ධයක් තියෙන එතන රූප නැහැ බෞද්ධ උනම් අත්තමයි ගඳ ගන්න කුණු ශරීරයට රූපේ කියන්නේ. ඒක ගිහිල්ලා දැන්. මේ දැන් ඒක පිළිබඳ මතකයක් තියෙන සංඥාව ඇවිල්ලා සංඥා නිරුද්ධ වෙන තැන. එච්චා ඒ වගේ තියෙන ඒ මොනවාද කියන්නේ නිරවුත්ව මේ වචනේ තීරුම් බේරුම් කරගන්න නැති වුණොත් අපිට නිරුද්ධ වීම ගැන නාම රූප ගැන උදේ වැයන කතා කරන්න බෑ. ඒ මූලික දේ හරියටම කියන්නේ මට සිද්ධ වුණේ මට භාවනා කරනකොට මට අම්ම පෙවුණා. අත්තම පෙවුණා. ඊට පස්සේ ඒක නිරුද්ධ නැහැ. ඒක රූප නෙවෙයි. ඒක සංඥාවක්. යන මතකයක්. තව අත්දැකීමක් කියන්නේ ඒ වගේ භාවනාදී අත්දැකීමක්. දැන් මගේ දරුවා දකින්නවා. ඔව්. දැන් ඒක රූපයක් යාගෙන ගොඩනගෙන තියෙන වේදනා සංඥා සංකාර මනාව ටික. ඉතින් මේ මේ ඕ කතානේ දකින්නේ හිතවිල්ලක් නේ. මෙතෙන් ඇවිල්ලා දරුවගේ රූපේ දකින්නවා දැක්කයි වට මේ හිතට ආව කන්නේ. සංඥා ඒ ඔක්කොම සංඥා විතරයි. මම කියන්නේ භාවනා කරනකොට සක්මනේදී පරියන්කේදී මේ මූල කර්මස්ථාන සම්බන්ධව මොනවක්වත් තාම දැකලා නැද්ද? ඉතින් ඉන්නේ අම්මා දකින්නවා දරුවා දකින්නවා මේ ඉස්සන්නවනේ මොකක්වත් දැක්කේ නැද්ද මෙතෙක් කල දවස් භාවනා කරලා? ඈ? කොහොමද දකින්නේ? තාම කිසිම විදිහකට මේ ආනාපානය කරනකොට මූල කර්මස්ථානේ දැකලත් නැහැ, ගෙවෙනවා දැකලත් නැහැ. සක්මන් කරනකොට සක්මන් දැකලත් නැහැ, ගෙවෙනවා දැකලත් නැහැ. අම්මා ගැනයි, දරුවෝ ගැනයි, අනම්මනම් ගැන කතා කරන්නේ. මම මේ යොමු කරවන්න හදන්නේ තමන් භාවනා පරියන්කේකදී රූප වශයෙන් අත්දැක්කේ මොනවද කියලා දැනගන්නයි මට ඕන. මොකද ඒක නෙවෙයි. ඉතින් කියන රූප නෙවෙයි මං අහන්නේ රූප වශයෙන්, රූප කර්මස්ථානේ වශයෙන් භාවනාවේ මොනවද දැක්කේ? පංචස්කන්ධ කියන්නේ රූප නෙවෙයි. රූප විදනා සංඥා සංකාර කියන පහට මං අහන්නේ එක ප්‍රශ්නයක්. තමයි මේ රූප කර්මස්ථානයක් වඩනකොට කායනුපස්සනාව කරනකොට භාවනාවේදී මොකද්ද දකින්නේ? මමගේ කය ගොරවද වෙනවා. ඔව් කය කියන්නේ මොකද්ද? කය දකින්නේ මොකක් විදිහට කොහොමද ඒක භාවනා ඇහිම් පේන්නේ? ඒක සංකල්ප පොඩ්ඩක් යන්නේ මොකක්ද ඒක නේද? දේ මොකක්ද නැතිලා නැතිවීම පැත්තක තියෙමු කය වශයෙන් දකින්නේ මොකක්ද භාවනාවේ? මේ මේ උදස් කිස්ති හ්ම් හතරම අපිට උපාදාය රූපේ මන් දන්නේ මේ ආනාපානේ කවදාකවත් එක මොහොතකටවත් කරලා නැද්ද මේ ආවට පස්සේ දැන් දවස් හතරක් භාවනා කරා එක චිත්තක්ෂණයකවත් මම ඉඳගෙන ඉන්න බව ආස්වාස් ප්‍රසආසේ වම දකුණු වශයෙන් බලලා හෝ දැකලා හෝ අත්දැකීමක් නැද්ද සංඝාස මට ඒක නෙමෙයි ඕනෙකම තියෙන මේ රූපේ කියන්නේ මොකද කියලා නිරවුල් කරන්න. ඒක නිරවුල් කරන්න තමයි මම අහන්නේ. අපි මේ කතා කරලා ආස්වාස් ප්‍රාස්වාස දෙකම ඉතින්. ආනාපානිටි ආස්වාස් ප්‍රාස්වාස. දැන් මේ හදන් රැල්ල ඇවිල්ලා කයි හැපෙනවා. ආයි මුණානේ පිනවා ඒක නෙපිලා යනවා. හරි මං කියන්නේ එහෙම ආස්වාස් ප්‍රාස්වාස භාවනා කරනකොට එහෙම හැපෙන දෙයක් සත්‍යීත්ව වද්දකලා තියෙනවා. කියන්න බලන්නේ දවස් දකිපු හැටි විස්තරේ මට. ආශාස ප්‍රසවාස සතියෙන් බලනකොට අසතියෙන් බලනකොට වැඩිය මම දැන් ආශාස ප්‍රසවාස සතියෙන් බලන බව දන්නේ කොහොමද? දැන් මේන්නේ ආශාස ප්‍රසවාස කියලා දන්නේ කොහොමද? මම උලංගෙඩ හැපිනවා පොයරම්. එතන හැපිනවා. ආශාස ප්‍රසවාස. ඔව් ආශාසය කොතන මුකක් විදිහට හැපෙනා වගේ දකින්න. එනවා ආශාසය ඉලක් දැන් දෙවියන් වගේ ඇවිල්ලා ඉතන හරියට පලාගේ වැඩිලා ඉතින් ඈ මුසප වෙලා යනවා ආශ්වාස ප්‍රශ්වාස කොත්තන ශරීරය සම්බන්ධ කොත්තන වදින වගේ දේ වැඳීල උණුසුමක්ද සිසිලක්ද කම්පනයක්ද චංචලයක් විදිහට දකින්නේ මේ පේනවා දක්වනවා මේ පලාගේ නෝයක වැදලා එන්නේ ඉතින් මට එකක් කියන්න අත්දකපු එකක් මට ඒකට විස්තර කරලා දෙන්න පුළුවන් ඊට උටේ ආශ්වාසය කියලා මම ඉන්නේ සතියින් ආශ්වාසය කියලා අත්දැකීම මට විස්තර කරන්න මම විසිරිලා තියෙන වාතේ ඒ ඉතිරිච්ච ගමන් එහෙම ඇවිල්ලා හිටන් ආයෙ වෙදිලා හිටන් ඒකාකාර වෙලා හිටන් ඊට පස්සේ මොන සෙනසුන්ට අවසෝ යනවා මම අර ආපු කුලන්ට එල්ල මම මේ කයේ කොතනද අත්දකින්නේ කියලා මං අහන්නේ මේ අග නාසිකාග්‍රේ දැනෙන්නේ තමයි උණුසුම චිත්තයක්ද කම්පන චංචලයක්ද මොකක් වගේද දැනෙන්නේ. තවතල වෙලා ඇවිල්ලා ඉතින් කම්පන වෙලා ඇවිල්ලා ඒක අපට වෙලා යනවා. ඒ නිසා මේ ආශ්වාසය කියලා කියන්නේ නාසිකාග්‍රේ දැන චංචලයක් කියලා දැනගන්න මට ප්‍රශ්න කීයක් අහන්න උනද කියලා තේරෙන්නත් මේ කමඩාන් සුද්ධ කරලා දවස් හතරක් කතා කරලා අපි මොනවද කතා කරන්නේ? තාම දන්නේ මම භාවනා කරනකොට මට ආශ්වාසය කියලා කියන්නේ වාතයක් සීසිලසර නාසිකාග්‍රේ වදිනවා. එච්චර. ඕක තමයි රූප කියන්නේ. ඊට පස්සේ ප්‍රශ්වාසය එනකොට මේ ආශ්වාසයට මොකද වෙන්නේ? පයිලා යනවා. ඒක ඕක තමයි නිරුද්ධ වෙනවා. ඕක තමයි රූප නිරුද්ධ වෙනවා. කියන්නේ අම්මා නැති වෙනවා, තාත්තා නැති වෙනවා, නම්මනම් පංචස්කන්ධ ඕනේ නැහැ නේ. ඕකට ආශාස ප්‍රසාස අපි ජීවිතෙන් දින ආශාසේනෝට මට සිසිලසට නාසිකාග්‍රේ වැටෙනවා. ප්‍රසාසේනෝට මේක නැහැ. මේක නිරුද්ධ වෙලා උච්චරයි. මොකද්ද මේ ඔතෙන් ඇවිල්ලා වාඩි වෙලා විසඳ ගන්න ඕනේ ප්‍රශ්නේ වශයෙන් මේ කියන එකෙන් තේරෙනවද නැත්නම් තවත් අවුල් වෙනවද? මේක නස්සවන්නත් තේරෙනවා. ඒ වගේ උපනිද ස්වාමීන් වහන්සේ ආවොත් කියලා අපිට විග්‍රහ කරන මම දැන් කවුරුත් දකින්නවා එක අහනවා දකින්නේ සෝතේ ඒකට අපි මේ නාම රූප කතාවට ගියේ නෑ අපි ඉන්නේ මේ විනෝස්තු ප්‍රශ්නිතයි දැනගන්නේ ඒක ගන්න උන වෙනම ලියන්න අපි මේ ඉන්නේ වෙන නඩුවකට ඔය සාක්ෂි දෙන්න එපා එතකොට වෙන්නේ මේ මුළු සභාවම අවුල් වෙනවා මට එකක් කියලා දැන් මාව අවුල් කරන්න බෑ මේ අපි කතා කරන්නේ නිරුද්ධ වීමක් ගැන සංඥා නිරුද්ධ. ඉතින් මම කට උතර ගත්තා රූප නිරුද්ධ කොහොමද වේදනාව ඒ අනුව මම කියලා දුන්නා. දැන් ඇවිල්ලා කතා කරන්නේ මට මේ රූප කියන්නේ ඔය කියන රූප විතරද ඕන එකක් තියෙනවා. දැන් ඊට පස්සේ කියනවා කට්ටිය කතා කරනවා නාම රූප ගැන කට්ටිය කතා කරනවා අපිට අදාළ නැහැ වෙන කොලයක් ගන්න ලියන්න. තේරුණාද? තේරුණාද? තේරුණා. එහෙමනම් අපි විනාඩි 10ක් වැඩිපුරක් තරම් තියෙනවා වෙන පැයි. අපි යනවා සක්මනට තමන්ගේ ප්‍රශ්න ලියන්න අනුන්ගේ පාණෙන් එළිය බලන්න රින්ගන්න යන්න එපා. එහෙම යනවනම් එල්ලේ දැනගෙන කතා කරන්න. ප්‍රශ්නේ එදත් මම ගිහපාර ආපු යන්න මම කියවුවා. ස්වාමීන් වහන්සේ දෙන උත්තරේ මතින් මට ප්‍රශ්න ගන්න අවසර තියෙනවා. මම කෝ. අහපා. හරිම ලස්සන පිළිසුදුවට සභාව ගෙනිච්චා. ඉතාලම ගැඹුරු තැනකට මම කොහොම ස්තුතියි. ඒක තියෙනවා. හැබැයි මේකේ පාලනේ මගේ ඇදේ තියෙනවා. ඒක සබාවට අවබෝධ වෙන පැත්තට යනවා මම ඉඩ දෙනවා. අනවශ්‍ය ප්‍රශ්න අරගෙන අනවශ්‍ය විරගෙන මම බෑ මේක බෑ. ඒකට ඔයාලට වෙනම කොලයක් අරගන්න වෙනම ලියන්න ඔයාගේ ප්‍රශ්න අහන්න. අපි මේ කතා කරන්නේ නිරුද්ධ වීමක් සංඥා පිළිබඳව. තේරුණාද? මම ගහනවා වගේද තේරෙන්නේ නැත්නම් නිකන් නැත්නම් විෂ දෙන පැත්තටද අපි දෙන්නේ නැත්නම් දික්කසා දෙන පැත්තට. ඈ ඒක ලියන්න. ඒක ලියන්න මේ මේ ජපන් කඩේට ගිහිල්ලා ওই චීන කැම ඉල්ලන්න එපා. මේක ජපන් කඩේ. ඒ නිසා කොලයක් කරන්න හෙට ලියන්න මෙන්න සාන්ත මගේ ප්‍රශ්න. එතකොට මම මගේ ප්‍රශ්නට උත්තර දෙන්නේ ඔරියන්ට් කරන්නේ ඒක බලන්න. මම මෙතන ඉන්නේ විරුද්ධ කියන වචන නිසා සංඥා කියන වචන ගැන විතරයි. මම මේ කට උත්තර ගත්තේ රූප සහ වේදනා එයාටම තේරෙන වචනෙන් එයාට කියලා දෙන්න පුළුවන්. ඒක මම හිතන පැහැදිලි නේද? කියන්නේ දැන් අපි යනවා සක්මනට සම්බන්ධ වෙච්ච 20 දෙනාටම තෙරුවන් සරණයි